විල්පත්තු අබේභූමියේ මේ සංවේදී කලාපය තුළ ආරක්ෂිත වනවැස්ම රැක්කොත් තමයි සංවේදී වනය රකින්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා මොකක්ද අමාත්‍යාංශයට තියෙන දැක්ම? කරු කතා නැතුමනේ බෆර් සෝන් කියන එකක් එහා පැත්තේ කැලෑදෙපරණ තියෙන එහා. ඒතර පාරක් දාන්න ඉල්ල තියෙන ওই මන්නාර දෙන්නේ අපි පාරක්. විල්පත්තු ඇතුලේ අපිට පාරක් අපිට දෙන්නක නෙමෙයි. අපි දෙන්න බෑ. සතුන් වෙන විනාශයක්. පදිංචි වෙලා නෑ. මිනිස්සු විශාල වශයෙන් පදිංචි වුණාම පරිසර කට්ටියත් එක්ක කතා කරලා වනජීවී කට්ටියත් එක්ක කතා කරලා එකඟතාවයේ උඩ සියලුම කට්ටිය එක තැනකට ගෙනල්ලා බෆසෝන් එක වෙනස් කරලා තියෙන ඕන තරම් ලංකාවේ